සරණ ගිය බුදුරජාණන් වහන්සේට ගුණ නවයක් තියෙනවා කියලානේ. පිටිපිසු අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේ මනුස්සානම් බුද්ධෝ භගවා කියලා අපි කියනවා. ඉතින් නමුත් උන්වහන්සේ කෙබඳු මොන ආකාරයේ ආශ්චර්යවත් බුද්ධියක් තිබිච්ච මොන ආකාරයේ ආශ්චර්යවත් බලයක් තිබිච්ච කුමන ආකාරයේ විස්මයජනක පරිශන කරපු කෙනෙක්ද කියලා අපිට වැටහෙන්නේ උන්වහන්සේගේම ප්‍රකාශ අහනකොට තමයි. උන්වහන්සේ තමන් වහන්සේ ගැන හඳුන්වලා තියෙනවා නොඑක් සිද්ධි නිසා. ඇතිවෙච්ච ප්‍රශ්නවලදී උන්වහන්සේ හඳුන්වලා තියෙනවා මම මේ වගේ කෙනෙක් නමුත් මගේ මේ ගුණය අසවලා නොදැන මන් මෙන්න මේ විදිහට කතා කරගෙන ගියා කියලා උන්වහන්සේගේ තිබිච්ච ආශ්චර්ය අద్భుත ගුණාංග පෙන්වලා කියනවා. ඉතින් මේ දැන් අපි මේ කතා කරන සූත්‍රයේ ඒ වගේ උන්වහන්සේගේ තියෙන අසිරිමත් මහා නුවණ ගැන ඒ වගේම උන්වහන්සේ කරපු පරේෂණේ උන්වහන්සේ විඳපු දුක් ගැන උන්වහන්සේ විමුක්තියක් සොයන්න උන්වහන්සේ කොපමණ දුකක් වින්දාද කියන එක ගැන මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් අපි සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේ කුමන ආකාරයකින්ද කියලා අපි වඩ වඩා දැනගත්තාම තමයි අපේ සිතේ මේ පැහැදීම තවත් ප්‍රසන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ ඉඳලා තියෙන්නේ විශාලා මහනුවර සමීපයේහි මේ වන පෙතක් ඇසුරු කරගෙන වැඩ සිඳ තියෙන්නේ. ඉතින් ඒ කාලේ මේ ලිච්ඡවීන්ගේ ලිච්ඡවීන් විශාලා මහනුවර හිටියේ. ලිච්ඡවීන්ගේ කුමාරයෙක් හිටියා. සුනක්හත්ත කියලා. ඉතින් සුනක්හත්ත ලිච්ඡවී පුත්‍රයා කියලා තමයි එයාට හඳුන්වන්නේ. එයාට කවුරුත් නමින් හඳුන්වන්නේ සුනක්හත්ත ලිච්ඡවී පුත්‍රයා කියලා. මෙයා හිටියේ බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා. එයා මාන වෙලා හිටියට එයාට සමහරු ඉන්නවනේ මේ මා තේරුමක් නැති ප්‍රශ්න ඔළුවට අරගෙන නිකන් ප්‍රශ්න හදා ගන්න අය ඉන්නවනේ. පොඩි පොඩි දේවල් වලටත් නුයි බරපතල විදිහට ප්‍රශ්න හදා ගන්න ඉන්නවා. සමහරුන්ට කොච්චර කියා දුන්නත් තේරෙන්නේ මෙන්න මේ જાති එක්කෙනෙක් තමයි මේ සුණක්කත්ත. එක තැනක තියෙනවා සුණක්කත්ත මේ සූත්‍රෙන්නේ මේ බුදුහාමුදුරුවන් එක තරහ වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ එයාට හාස්කම් පෙන්වන්නේ නැහැ කියලා. ඒක තැනක බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියනවා මේ මට ලෝකෙ පටන් ගත්ත හැටි කියලා දෙන්න. එහෙම නැත්නම් මං යන යන සිවුර ඇරලා කියලා. මෙන්න මේ වගේ ආකල්ප වලින් හිටපු එක්කෙනෙක්. ඉතින් මෙයා සිවුරු ඇරියා. සිවුරු ඇරලා ගියා. සුණක්කත් චීරුවරලා ගිහිල්ලා විශාලා මහනුවර පිරිස් මැද්දේ මෙන්න මේ විදිහේ කතාවක් කරනවා. එයා කියනවා ශ්‍රමණ ගෞතමයන්ට මේ මනුස්ස ධර්මයන්ට වැඩි විශේෂ නුවණක් නැහැ. ශ්‍රමණ ගෞතමයන් ওই බණ කියන්නේ තර්කානුකූලව කල්පනා කරලා. එහෙම නැතු සුවිශේෂ බුද්ධියක් තියෙන කෙනෙක් නෙවෙයි. ඉතින් ශ්‍රමණ ගෞතමිය තර්කානුකූලව කල්පනා කරලා ඒ ධර්මයේ දේශනා කරනවා. ඉතින් හැබැයි මේ ධර්මයේ යම් කිසි කෙනෙක් ඒ දේශනා කරන පරිදි අනුගමනය කළොත් සංසාරේ මිදෙනවා කියලා මෙයා කියනවා. ශ්‍රමණ ගෞතමයන්ට ඔය කියන જાති විශේෂ බුද්ධියක් නෑ. එයා ඔය කල්පනා කරලා බලලා එයාට වැටහිනවා. හොඳ කල්පනා ශක්තියක් තියෙන කෙනෙක්. ඒ නිසා ඒ කල්පනා ශක්තියෙන් යුක්ත මේ මිනිසුන්ට ධර්මයේ දේශනා කරනවා. හැබැයි ඒ ධර්මය අහලා අනුගමනය කළොත් නම් දුකෙන් මිදෙනවා කියලා එයා කියනවා. ඉතින් මේ කතාව මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිඬුතිගා යද්දී පිඬපාති වඩිති විශාලා මහනුවර මෙයා මිනිස්සු මැද්දේ මේ වගේ කතාවක් කරනවා අහන්න ලැබුණා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ මොකද කළේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ කාරණේ සැලකලා. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම අර සිවුරු අරපු සුනක්කත් ලිච්ඡවී පුත්‍ර පිරිස මැද්දේ මේ විදිහට ප්‍රකාශයක් කරමින් යනවා. කොහොමද මේ ශ්‍රමණ ගෞතමයන්ට විශේෂ අවබෝධ කරපු නුවණක් නැහැ. නමුත් මේ තර්කානුකූලව කල්පනා කරලා තමයි ওই බණ කියන්නේ. ඉතින් මෙහෙම කියන ධර්මය හැබැයි යම් කිසි කෙනෙක් ඒ අනුව අනුගමනය කරනවා නම් දුක් කෙලවර කරන්න පුළුවන් කියලා මෙහෙම කතාවක් පතුරවගෙන යනවා කියලා. බුදුහාමුදුරුව එතකොට වදාරනවා සාරිපුත්ත ඔය සුනක්කත් කියන මෝඩ මිනිස්සයා ක්‍රෝධ කරන කෙනෙක්. ඔය වෛරයට පලිගන්නයි ඔහොම කතාවත් පුතුරවාගෙන යන්නේ. බුදුහාමුදුරුව ප්‍රකාශ කරනවා. ඔය වෛර කරලා ක්‍රෝධ පිණිස මේ කතාව පතුරවාගෙන යන්නේ. ඒ වුණාට මේ සුනක්කත් මේ නුගුණ කියන්න ඕනේ. තථාගතයන් වහන්සේට නුගුණයක් කියන්න ඕනේ. නැති ඒ කියන්නේ මේ චෝදනා කරන්න ඕනේ කියලා මේ ප්‍රශංසාවක්මයි කරන්නේ මේ ගුණයක්මයි කරන්නේ කියලා කියනවා. මොකක්ද බුදුහාමුදුරුව වදාරනවා මේ තථාගතයන් වහන්සේ විසින් යම්කිසි ධර්මයක් යම්කිසි කෙනෙකුට දේශනා කරනවා නම් ඒ ධර්මය අනුගමනය කරන කෙනෙකුට දුකින් මිදෙන්න පුළුවන් කියලා කතාවකුත් මෙයා කියාගෙන යනවා. ඉතින් මෙයා මට බණින්න ගිහිල්ලා මේ මට ප්‍රශංසාවක්මයි ඒක පැත්තකින් කරන්නේ කියලා කිව්වා. කියලා කියන බලන්න සාරිපුත්තය මේ සුනක්කත් නැමැති මේ අඥාන මිනිසයාට මේ මේ කාරණේන් භාග්‍යවතුන් වහන්සේ අරහත්ය සම්මා සම්බුදුය මේ විද්‍යාචරණ සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම සාරති දෙමිනිසුන්ට ශාස්ත්‍රුයි සම්බුද්ධයි භාග්‍යවන්තයි කියලා මේ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච ගුණම දැක ගන්න තරම් ධර්ම න්‍යායක් වැටුනේ නෑ නේද කියලා බුදුහාමුදුරු ප්‍රකාශ කළා. ඊට පස්සේ පෙන්නනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච තව විශේෂ කාරණා තියෙනවා මොනවද මේ භාග්‍යතුන් වහන්සේ මේකේ තියෙන නොඑක ආකාරي හාස්කම් කරන්න පුළුවන්. එක්කෙනෙක් වෙලා ඉඳලා බොහෝ අය මවන්න පුළුවන්. බොහෝ අය මවලා තමන් තනියම ඉන්නත් පුළුවන්. ඊළඟට තමන්ට නොපෙනී ඉන්නත් පුළුවන්. ඊළඟට මේ බිත්ති, පර්වත, තාප්ප ආදීෙන් නොගැටි අහස යනවාගේ යන්නත් පුළුවන්. ඊළඟට ජලයේ ඇවිදින්න පුළුවන්. පොළවේ ගිලෙන්න පුළුවන්. අහසේ සක්මන් කරන්න පුළුවන්. මේ වගේ මහත් 이르දියට හිරිසඳු දෙදෙනා අතින් අල්ලන්න පුළුවන් බලයක් තියෙනවා. බඹලෝ දක්වාම තමයි වසල කරගෙන ඉන්න මේ තථාගතයන් වහන්සේ කෙරෙහි තිබිච්ච මේ ශක්තිය මේ ධර්මයේ අනුව කල්පනා කිරීමෙන්වත් මේ මනුස්සය තේරුම් ගත්තේ නැහැ කියලා. ඊළඟට කියනවා සාරිපුත්තේ මේ සුනක්කත් කොපමණ අඥාන මිනිසෙක්ද බලන්න. මේ තථාගතයන් වහන්සේට දිවස දිවස නෙවෙයි දිව කන දුර තියෙන දේවල් අහන්න ශක්තිය තියෙනවා. මානුෂික වූද දිව්‍ය වූද ඕනෑම දුර තියෙන શબ્දයක් අහන්න පුළුවන් ශක්තිය තියෙනවා. එහෙම ශක්තියක් තියෙන බවත් මේ මිනිස්සු දැනගෙන හිටියේ නෑනේ. ඊළඟට තථාගතයන් වහන්සේට පුළුවන් අන්නේ මිනිස්යෙන්ගේ වෙනත් සත්වයන්ගේ සිත තමන්ගේ සිතින් අවබෝධ කරගන්න. දැන් මෙයාගේ සිතේ සරාග සිතක් නම් දැන් මෙයාගේ සිතේ වීත රාගී සිතක් නම් රාගේ නැත්තම් දැන් ද්වේෂය තියෙනවා හිතේ. දැන් ද්වේෂය නෑ හිතේ. දැන් හිත විසිරිලා, දැන් හිත එකඟ වෙලා. දැන් සිත ශ්‍රේෂ්ඨත්වයටපත් වෙලා. තවම සිත ශ්‍රේෂ්ඨත්වයටපත් වෙලා නෑ. දැන් සිත මිදිලා, දැන් සිත මිදුනේ නෑ. මේ වගේ සිතට ඇතිවෙන වෙනස්කම් සම්පූර්ණයෙන්ම දැකීමෙන් කියාවක් තථාගතයන් වහන්සේට තියෙනවා. නමුත් මේක ධර්මය අනුව කල්පනා කරලා තේරුම් ගැනීම කියාවක් මේ අඥාන මිනිසයාට තිබුණේ නෑ කියලා. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා තථාගතයන් වහන්සේට බල 10ක් තියෙනවා. මෙන්න මේ බල 10 තියෙන නිසා මේ බලතායෙන් සමන්නාගත නිසා නිර්භයයි. උන්වහන්සේ අභිමානවත් පිරිස මැද්දට යනවාය. අභිමානවත් ලෙස පිරිස මැද්දේ කතාබස් කරනවාය. ඊළඟට උන්වහන්සේ මේ ලෝකෙට උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයේ පෙන්නනවායි කියලා පෙන්නනවා. උන්වහන්සේගේ තිබිච්ච නුවණ, දස නුවණ පෙන්නනවා. මොකද්ද? ඉද සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතු අට්ඨානංච අට්ඨානතු යථා භූතං පජානාති. තථාගතයන් වහන්සේ ඒ කියන්නේ මේ යම් කිසි කාරණයක සුදුසු නුසුදුසු බව මනාවට අවබෝධ කරලා තියෙන්නේ. ඒ ඒ කාරණේ යථා ස්වභාවය අවබෝධ කරලා තියෙන්නේ. ඒක පෙන්වන්න ඕන තැන, පෙන්වන්න ඕන නැති තැන. මේ වගේ ඒ පරිසරයේ තියෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම අවබෝධ කරලා තියෙන එක එක බලයක්. ඊළඟට උන්වහන්සේට පුළුවන්කම තියෙනවා අතීතය ගැන කල්පනා කරලා කියන අනාගතය ගැනත් වර්තමානයේ මේ කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාභූතං අතීතේ මේ වගේ කර්ම කරපු නිසා මෙයාට මේ දේ සිදු වුණා අනාගතේ මේ වගේ ක්‍රියා මෙයා කරන නිසා අනාගතේ මෙයාට මේ දේ සිදු වේවි වර්තමානයේ මේ දේ කරන නිසා වර්තමානයේ මෙයා මේ දේ මිදීවි කියලා කර්ම විපාක ගැන ප්‍රකාශ කිරීමේ හැකියාව උන්වහන්සේට තිබෙන එක උන්වහන්සේගේ තථාගත බලයක්. ඊළඟට පෙන්නනවා තථාගතෝ සබ්බත් ගාමිනින් පටිපදං යථා භූතං පජානාති. උන්වහන්සේට තිබුණා අවබෝධයක් මේ දේ කළාම මෙයා නිරේයයි. මේ දේ කරාම මෙයා പ്രേත ලෝකෙ උපදී. මේ දේ කරාම මෙයා තිරිසන් ලෝකෙ උපදී. මේ දේ කරාම මෙයා මනුෂ්‍ය ලෝකෙ උපදී. මේ දේ කරාම මෙයා දිවි ලෝකෙ උපදී. මේ දේ කරාම මෙයා බඹලෝ උපදී. මේ දේ කරාම මෙයා මේ මාර්ගඵල ලබයි. මේ දේ කරාම මෙයා සසරෙ මිදේ කියලා සෑම තැනකටම සෑම තැනකටම යන්න ඕන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා තිබුණා. ඊළඟට මේකේ තියෙනවා අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. මේ ලෝකේ ලෝකේ කියලා මෙතන සඳහන් වෙන්නේ මේ ජීවිතත් ඒ වගේම මේ පෘථුවිය විශ්වය මේ සෑම දෙයක් ගැනම උන්වහන්සේට පුදුමාකාර අවබෝධයක් තිබුණා. ඉතින් ඒ අවබෝධය නිසා තමයි උන්වහන්සේ මේ විශ්වයේ කාලයකදී ඇකිලෙනවා කාලයකදී දිගෑරෙනවා ඊළඟට උන්වහන්සේ පෙන්නලා තියෙනවානේ මේ ලෝකෙට මිනිස්සු සත්‍ය බිහි වෙන හැටි සත්‍ය වර්ධනය වෙන හැටි මෙයා පෙන්ලා තියෙනවා. ඉතින් ඒවා පෙන්වුවේ අනේක ධාතු නානා ධාතු ලෝකේ අවබෝධ කරපු නිසා. ඊළඟට පෙන්නනවා ඒක උන්වහන්සේගේ බලය. ඊළඟ බලය තමයි තථාගතෝ සත්තානං නානාදි මුක්තිකතං යථා භූතං පජානාති. මේ සත්වයන්ගේ, ඒ කියන්නේ මිනිස්යන්ගේ, දෙවියන්ගේ තමන් කරන ලද කුසල කුසල කර්ම අනුව තමයි තම තමන්ගේ චින්තනය සකස් වෙලා තියෙන්නේ. මේ සකස් සකස් වුණ චින්තනයේ යථා ස්වභාවය. ඒ මොකද්ද එයාට මොන ආකාරයේ ධර්මයන් දේශනා කළොත් ගැළපෙයිද? එයාට මොකක්ද දැන් කියන්න ඕනේ? කියලා මේ මිනිස්සෙකුගේ ජීවිතය දිහා දැක්කහම උන්වහන්සේට වමනා නම් එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පැහැදිලි වார்த்தාවක් Tamanට එකපාරට ගන්න පුළුවන්. තවත් කෙනෙකුගේ ජීවිතය ගැන. ඒක තමයි මේ නානා මුත්‍තිකතං යථා නානාදි මුත්‍තිකතං යථා භූතං පජානාති. මේ සත්‍යයන්ගේ වෙනස් වෙනස්කම ඒ ආකාරයෙන් අවබෝධ කරනවා. ඊළඟට පෙන්නනවා තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථා භූතං පජානාති. ඊළඟට බුදුරජාණන් වහන්සේ දන්නවා කියලා කියනවා. දැන් අපි දැන් මෙතන ඉන්න පිරිසක් මේ හැම කෙනෙකුගේම සිතේ දියුණුව කොහොමද ඇති කරගන්නේ කියන එක උන්වහන්සේ දන්නවා. අපේ මේ දැන් අපේ දියුණුව එක එක දේවල් වලින් වැහිලානේ තියෙන්නේ. දැන් අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ ඒක මතු කරගන්නේ කොහොමද කියලා. දැන් සමහර විට දැන් අපි හොඳටම දන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අඟුලිමාල අහලා තියෙනවනේ අර මිනි මරාගෙන මිනි මරාගෙන නමුත් එයාට රහත් වෙන්න පිනක් තිබුණා. අරහත් වෙන්න පින තිබුණා. නමුත් ඒක මතු කරගන්න ක්‍රමය යා දැනගෙන හිටියත්. නෑ. දැන් සරියුත් හාමුදුරුවෝ ගත්තොත් එයාත් විමුක්තියක් සොයමින් ඇවිල්ලා ඇවිල්ලා හිටපු එක්කෙනෙක්. නමුත් එයාට ඒක මතු කරගන්න ක්‍රමය දන්නේ නෑ. සෝණ හාමුදුරුවෝ අවුරුදු 20ක් තිස්සේ භාවනා කළා සිත එකඟ වුණේ නෑ. ඒක මතු කරගන්න හැටි දන්නේ නැතුව හිටියේ. නමුත් ඒ අයට බුදුරජාණන් වහන්සේ තමයි මඟ පෙන්වන්නේ. ඒක උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් කරන එක. ඊළඟට තියෙනවා ඉන්ද්‍රිය කියවම දන්නවනේ ඉන්ද්‍රිය සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මෙන්න මේ පහේ හැම කෙනෙකුගේම හිතේ තියෙන ඕනම දෙයක් ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන මෙතන සඳහන් වෙන්නේ සද්ධාව වීරිය හැම කෙනෙකුගේම හිතේ තියෙනවා නුවණ හැම කෙනෙකුගේම තියෙනවා ඊළඟට මානසික බලයක් හැම කෙනෙකුටම තියෙනවා ඒක දියුණු කරගන්න ඕන හැටි දන්නේ ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ නමක් තමයි දන්නේ ඉතින් උන්වහන්සේක පෙන්නනවා කියලා ඊළඟට තියෙනවා තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තීන සංකිලේසං වෝදානං වුත්ථානං යතහ භූතං පජානාති. දැන් ධ්‍යාන සමාපatti වලට සිතපත් කර ගැනීමේදී ඒකට බාධක දේවල්. ඒක පිරිහෙන දේ. ඒක දියුණු කරන්නේ කොහොමද? වඩා වර්ධනය කරගන්නේ කොහොමද? මේ සියල්ලම උන්වහන්සේ දන්නවා. දැන් අපිට පේන උන්වහන්සේව දන්න බව මේ උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟට තියෙනවා ඒක බලයක්. ඊළඟට තියෙනවා ඊළඟ බලය තමයි උන්වහන්සේගේ උන්වහන්සේට පුළුවන් කියලා තියෙනවා මේ අතීත සංසාරේ අතීත ආත්ම භාව ගැන මේ ආත්ම භව 10000 ගණනක් කෝටි ගණනක් වුණත් උන්වහන්සේගේ ජීවිතේ දකින්න පුළුවන්කම. ඊළඟට උන්වහන්සේ දකින්න පුළුවන් කියලා තියෙනවා දිවසින් මේ මිනිස්සු මැරෙනවා. මැරෙනවා මිනිස්සු කොටසක් උපදිනවා. මේ මැරෙන උපදින ලෝකේ ඒ අය සපට නැඹුරු වෙලා කොටසක් උපදිනවා කොටසක් දුකට නැඹුරු වෙලා උපදිනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඒ අය මේ සිතෙන් කයෙන් වචනයෙන් පව් කරපු අය පිරෙන්නේ නැහැටි. සිතෙන් කයෙන් වචනයෙන් කුසල් කරපු අය උසස් ආත්ම භාව වලටපත් වෙන හැටි දැකීමේ හැකියාව තමයි මේ දිවස කියලා කියන්නේ. උන්වහන්සේට ඒක තිබුණා. ඊළඟට උන්වහන්සේ ගැන කියන තථාගතෝ ආසවානං khය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ditthේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ වීරති. ඒ වගේම ආශ්‍රවකේ කළා ඒ කියන්නේ සිතේ කෙලෙස් ප්‍රහාණය කරලා අරහත්ත්වයටපත් වෙලා මෙලොව ජීවිතේදීම ඒ අරහත්ත්වේ සාක්ෂාත් කරලා වාසය කරන මේක තමයි 10 වෙනි බලය හැටියට පෙන්වන්නේ. මෙන්න මේ බල 10ක් තියෙන නිසා උන්වහන්සේ පිරිස මැද්දේ අභිමානවත්ව ඉන්නවා කියලා පෙන්වුවා. ඉතින් ඊළඟට බුදුහාමුදුරු පෙන්වනවා යෝකෝ මං සාරිපුත්ත එවං ඥානන්තං එවං පස්සන්තං එවං වදෙයි. ඉතින් යම් කිසි කෙනෙක් දැන් බුදුහාමුදුරුවන්ගේ මෙන්න මේ දස බලයේම තමන්ගාව තියෙද්දී ඒ තියෙන බව හොඳටම දැනගෙන ඉඳිද්දී ඒවා දකිද්දී යම් කිසි කෙනෙක් කියනවා නම් ශ්‍රමණ ගෞතමයන් කියන්නේ කිසි මානසික දියුණුවක් තියෙන කෙනෙක් නෙවෙයි. බුද්ධිමය වශයෙන් අවබෝධයක් ලැබපු කෙනෙක් නෙවෙයි. මේ තර්කානුකූලව බණ කී කිය ගිය කෙනෙක් කියලා බුදුහාමුදුරුන්ට මේ සාරිපුත්‍රනේ බුදුහාමුදුරු සාරිපුත්ත හාමුදුරන්ට පෙන්නනවා. එයා ඒ වචනේ ප්‍රහාණය, ඒ කියන්නේ ඒ වචනේ අත් නොහැරියෝ. එයා ඒ සිත, ඒ සිටිවිල්ල අත් නොහැරියෝ. එයා ඒ ආකල්පය අත් නොහැරියෝ. එයා කෙලින්ම ගිහිල්ලා නිරී උපදිනවා කියලා. ඒ කාරණේ නිසා. ඒක කොහොමද? සීයතාපි සාරිපුත්ත බික්කු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ දිට්ඨිව ධම්මේ අඤ්ඤං ආරාදේ යම් භික්ෂුවක් සිල්වත් නම් සමාධිමත් නම් ප්‍රඥා සම්පන්න නම් එයා මෙලෝදීම අරහත්ත්වයට පත් වෙන්නේ යම්සේද ඒක ඒකාන්තයෙන් සිදු වෙනවා ඒ වගේම කියලා තියෙනවා මෙයා මේ යම් කිසි කෙනෙක් අර උන්වහන්සේට කිසි සම්බුද්ධත්වයක් නැහැ අවබෝධ කරපු එකක් නැහැ නිකම් මේ තර්කානුකූලව හිතන වැටහිනේවයි කිය කියන්නේ කියලා කිව්වොත් ඒ අදහස අත් නොහැරියොත් එයා එයා නිරේ උපදිනවා කියලා ඔන්න ප්‍රකාශය පැහැදිලිම කළා. ඊට පස්සේ පෙන්නනවා මේ සාරිපුත්‍ය තථාගතයන්ට විසරද කරුණු හතරක් කියනවා. මේ විසරද කරුණු හතර නිසා මේ නිර්භයව අභිමානවත් පිරිස මැද්දේ උන්වහන්සේ දහම් දේශනා කියලා බලමු විසරද කරුණු හතර. උන්වහන්සේ පෙන්නනවා මේ ලෝකේ කිසිම ශ්‍රමණයෙකුට කිසිම බ්‍රාහ්මණයෙකුට කිසිම දෙවියෙකුට කිසිම මාරයෙකුට කිසිම බ්‍රහ්මයෙකුට කරුණු සහිතව චෝදනා කරන්න බෑ කොහොමද ඔබ වහන්සේ කියනවා සම්මා සම්බුද්දයි කියලා ඒ වුණාට මෙන්න මේ කාරණාවල් ඔබ වහන්සේ අවබෝධ කරලා නැහැ සම්මා සම්බුද්දයි කියවට මේ කාරණාවල් ඔබ වහන්සේ අවබෝධ කරලා නැහැ කියලා මේ ලෝකේ කිසිම ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් දෙවියෙක් මාරෙක් බ්‍රහ්මෙක් කියන මේ කවුරුවත් කරුණු සහිතව උන්වහන්සේට චෝදනා කරන්න නෑලු. එහෙම චෝදනා කරන්න පුළුවන් නිමිත්තක් ඒක පොඩි කාරණාවක්වත් උන්වහන්සේට දැක ගන්න නෑ කියලා කියනවා. ඒ නිසා උන්වහන්සේ ඒතම් පහන් සාරිපුත්ත නිමිත්තන් අසමානුපස්සන්තෝ මෙහෙම කිසිම සුළු කාරණාවක්වත් නොදකින නිසා Tamanට බාහිර කෙනෙක් චෝදනා කරන පොඩි දෝෂයක්වත් නැති නිසා කේමප්පත්තු නිර්භයව අභයප්පත්තු කිසි බයක් නැතුව වේසාරාජ්‍යප්පත්තු විසරද බවට පැමිණ වාසය කරනවලු දැන් අපේ ජීවිතවලදී එහෙම නෙමෙයි දැන් අපි කියමු අපි සමහර විට අපිට කවුරු හරි වාදයකට කතා කරනවා. අපේ හිතේ යම් කිසි චකිතයක් ඇති වෙන්න පුළුවන් මෙයා මොනවා හයිද මට මොකක් කියන්න සිදුවේද මම පරදීද මම දිනයිද මේ වගේ දේවල් අපිට ඇති වෙනවනේ නේ. දැන් අපි යන්නේ සමහරට අපේ හිතේ අපි සමහර විට අපි කියමු තවත් කෙනෙක් එක්ක කතා කරන්න යනවා. මෙයා මොකක් කියයිද? අපි ඉතින් කලින් ලෑස්ති වෙලා සමහරට මෛත්‍රිය වඩාගෙන නේද? මේවා කරගෙන තමයි අපි යන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි. උන්වහන්සේ විසරදයි. උන්වහන්සේට කිසිම සැකයක් නැහැ අසවල් කාරණේ පිළිබඳ මම දන්නේ නැහැ කියලා. ඕනම දෙයකට උත්තර දෙන්න පුළුවන්. උන්වහන්සේ දන්නවා අසවල් දෙය කෙරෙහිත් මම දන්නවා කියලා. ඉතින් ඒ නිසා මේක පෙන්නනවා සම්මා සම්බුද්ධයි කියලා වහන්සේ ප්‍රතිඥා දෙනවා. නමුත් මෙන්න මේ දේ වහන්සේ අවබෝධ කරලා නැහැ කියලා මේ ලෝකේ කාටවත් ප්‍රකාශ කරන්න බෑ කියලා. ඊළඟට බුදුහාමුදුරන්ගේ ඒ පළවෙනි විසරද නුවණ. දෙවෙනි විසරද නුවණ තමයි කීනාසවස්සතේ පටිජානතෝ ඉමේ ආසව අපරික්ඛීනාති දැන් ඔබ වහන්සේ ආශ්‍රවයන් ශේකලා කෙලෙසුන්ගෙන් දුරු වුණා කියලා කියනවා නමුත් මෙන්න මේ කෙලෙස් ඔබ වහන්සේගේ දුරු වෙලා නැහැ කියලා මේ ලෝකේ කිසිම කෙනෙක් ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් දෙවියෙක් මාරේක් බ්‍රහ්මෙක් කිසිම කෙනෙක් නැහැ කියලා තියෙනවා කරුණු සහිතව චෝදනා කළ හැකියි එහෙම චෝදනා කරන්න පුළුවන් සුළු කාරණයක්වත් සොයාගන්න උන්වහන්සේගේ ආශ්‍රයක්ෂේකර ඥානය තුලේම දුර්වලකමක් නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා උන්වහන්සේ එතනදී විසරද බවට පත් වුණායි. ඒ නිසා උන්වහන්සේ නිර්භයව පිරිස මැද්දේ දහම් දේශනවා කියලා. ওই දෙවෙනි කාරණේ. ඊළඟට අපිට ආශ්‍රය ඈ ආශ්‍රය කියන්නේ අපි ඉදා ආරය කියා දුන්නේ මේ කාමාසව, භවආසව, අවිජ්ජාසව කියලා. ආශ්‍රව කියලා කියන්නේ සංසාරික වශයෙන් අපි දැන් අපි බොහෝ කාලයක් තිස්සේ ආපු ගමනක් නෙතිනේ. අපි හිතේ මුල් බැසගත්තු කෙලෙස්. ඉතින් බුදුහාමුදුරුවන්ට කවුරු හරි මෙන්න මෙහෙම යේකෝපන්නතේ අන්තරායිකා ධම්මා වුත්තා තේ පටිසේවතෝ නාලං අන්තරායාති යම් කිසි කෙනෙක් කිව්වොත් ඔබ වහන්සේ පෙන්නලා තියෙන මෙන්න මේ මේවා කරන්න එපා මේවා අනුතුරුදායකයි කියලා නමුත් මේවා කළාට කමක් නැහැ කිසි අනුතුරක් සිදු වෙන්නේ කියලා කරුණු සහිතව මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙවියන් මාරයන් බ්‍රහ්මයන් අතර කිසි කෙනෙකුට චෝදනා කරන්න බැහැ බුදුහාමුදුරන්ට දැන් සමහර දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මේ මේ දේවල් කරන්න එපා. අපි කිමු සතුන් මරන්න එපා, සොරකම් කරන්න එපා කියලා මුන්නස් මේවා පෙන්නනවානේ. දැන් කෙනෙක් කියනවා නෑ මුකුත් වෙන්නේ නෑ. ඔවා කරන්න කියලා. නමුත් බුදුහාමුදුරු පෙන්නන එහෙම කරුණු සහිතව කරුණු සහිතව කියන්න බෑ කියලා. ඉතින් ඊළඟට ඒ නිසා උන්වහන්සේ එතනදී ඒ නෝන විසරද බවට පත් වෙලා තියෙන්නේ කියලා. උන්වහන්සේ අනතුරුදායකයි කියලා යම් කිසි දෙයක් ප්‍රකාශ කළා නම් ඒක කාලයකට පමණක් අනතුරුදායක වෙලා කාලයකට අනතුරුදායක නොවි කියන දෙයක් නෙවෙයි. ඒක අනතුරුදායකමයි. ඊළඟට උන්වහන්සේ පෙන්වනවා යස්ස කෝපනති අත්හාය ධම්මෝ දේසේ දේසිතෝ සෝ නනියාත තක්කස් තක්කරස්ස සම්මා දුක්ඛ කෑති. කවුරු හරි මෙහෙම කියනවා නම් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා කියනවා. මෙන්න මේ ධර්මය දේශනා කරපු ධර්මය අනුගමනය කළාට දුක් කෙලවර කරන්න බෑ කියලා කවුරුහරි කිව්වොත් දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ කරුණු සහිත කාටවත් මේහෙම කියන්න බෑ කියනවා. හැබැයි මේකට බුදුහාමුදුරන්ට මෙන්න මේ කාරණේදී අද අපේ බෞද්ධයෝ කියනවා ඒක. දැන් කාලේ නිවන් දකින්න පුළුවන්ද? ඔහොම කියන අය ඉන්නවනේ. දැන් කාලේ කවුද නිවන් දැක්කේ? ඔහොම කතා කරන බෞද්ධයෝ ඉන්නවා. ඊළඟට කතා කරනවා ඔය ධර්මයේ තියෙන ඕක අවබෝධ කරන්නේ කවුද? කාටද ඔව අවබෝධ කරන්න පුළුවන්? ගගා කියනවා. මේ ඔක්කොම බුදුහාමුදුරන්ට අපහාස කරන අය. උන්වහන්සේගේ ධර්මයට නිඳා කරන අය. උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට නිඳා කරන අය. ඒ ඇයිට තිසරණවත් පිළිදිනවා කියලා මම නම් හිතන්නේ නැහැ. ඉතින් මේකේ තියෙනවා යම් කිසි කෙනෙක් කිව්වොත් බුදුහාමුදුරු යම් අර්ථයක් පිණිස දහම් දිසුවද ඒ අර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක අනුගමනය කළාට කියලා කවුරු හරි කිව්වොත් ඒක ඇත්තක් නෙවෙයි. ඒක කරුණු සහිතව එහෙම චෝදනා කරන්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා නිමිත්තක්වත් දකින්නේ නැහැ. ඒ කියන්නේ සුළු කාරණයක්වත් නැහැ කියලා එහෙම කවුරු හරි චෝදනා කරන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ මේකෙදි පෙන්නනවා ඉතින් මේ වගේ විසරද ඥාන හතරක් තිබෙද්දී උන්වහන්සේ තමන් තුළින්ම දකිද්දිත් මේ වගේ විසරද ඥාන හතරක් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම ශ්‍රමණ ගෞතමයන්ට එහෙම අවබෝධ කරපු බුද්ධියක් නැහැ. මේ තර්කානුකූලව බණ කියන කෙනෙක් නිකම් මේ කල්පනා කර කර කතා කරපු කෙනෙක් කියලා එයා ඒ අදහස අත් නොහැරියොත් එයා ඒ දෘෂ්ටි අත නොහැරියොත් ඒකාන්තයෙන්ම නිරේ ගිහිල්ලා උපදිනවා කියලා පෙන්වනවා. ඊළඟට බුදුහාඳුරු පෙන්වනවා පිරිස් අට පිරිසක් ඉන්න මේ ලෝකෙ මොනවද? ක්ෂත්‍රීය පිරිස. ක්ෂත්‍රීය පිරිස කියන රජවරු. බ්‍රාහ්මණ පුරුෂ කියන්නේ කුලීන පිරිස. ග්‍රහපති පිරිස කියන්නේ මේ සාමාන්‍ය ජනයා. ශ්‍රමණ පිරිස කියලා කියන්නේ පැවිද්දු. චාතුරු මහරාජික පිරිස කියලා කියන්නේ මේ මේ චාතු මහරාජිකේ දෙවියෝ. තාතින්සේ කෞතිසාවේ දෙවියෝ. මාර පිරිස. ඊළඟට බ්‍රහ්ම පිරිස කියන්නේ මේ පිරිස 8. මේ පිරිස් 8 ළඟටම බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඊළඟට පෙන්වනවා බුදුරජාණන් වහන්සේට මතකයි කියලා තියෙන ඒවා. සිය ගණන් රාජකීය පිරිස් ළඟ උන්වහන්සේ ඉඳලා තියෙනවා. උන්වහන්සේ පෙන්වන එකෙදි ඒ පිරිසත් සමග ධර්ම සාකච්ඡා කරනවා. සාකච්ඡා කිරීමේදී කිසිම දවසක බයක් ඇති ගැනීම ඊළඟට හැකිලීම ගොත ගැසීම කවදාවත්ම සිදු වෙන්නේ නැහැ කියනවා. රජ පිරිස ගාව ධර්ම සාකච්ඡා කළා. බ්‍රාහ්මණ පිරිස ගාව ධර්ම සාකච්ඡා කළා. ගෘහපති පිරිස ගාව ධර්ම සාකච්ඡා කළා. පැවිද්දන් මැදේ ධර්ම සාකච්ඡා කළා. දෙව් පිරිස් මැද, මාර පිරිස් මැද, බ්‍රහ්ම පිරිස් මැද ධර්ම සාකච්ඡා කළා. කිසිම දාසක කිසිම තැති ගැනීමක්, කම්පනයක්, හිතේ සෙලවීමක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ විසරද බවට පත් වෙලා අභිමානවත් නිර්භයව ඒ ධර්ම සාකච්ඡා කළා කියලා. ඉතින් පෙන්නම ඉතින් එහෙම කරුණු තියෙද්දි යම් කිසි කෙනෙක් කියනවා නම් ශ්‍රමණ ගෞතමයන්ට උත්තරීතර මනුස්ස ධර්ම මොකුත් නැහැ කියලා. තර්කානුකූලව බණ කියන කෙනෙක් කියලා. එයා ඒ අදහස නොහැරියොත් එයා නිරේ උපදිනවා කියලා. ඔන්න ඊළඟට පෙන්නන බුදුහාමුදුරුව අවබෝධ කළා උපත ලබන අවස්ථා හතරක්. අණ්ඩජායෝනි. ඒ කියන්නේ බිත්තරයෙන් උපත ලබනවා. ජලාබුජායෝනි මව කුසයකින් උපත ලබනවා සංසේදජායෝනි ඒ කියන්නේ ඔය වතුරෙන් උපත ලබනවා ඊළඟට ඕපපාතිකායෝනි කියලා ඕපපාතිකා කියන්නේ මේ තුنين තොරව උපත ලබනවා මේක තියෙනවා ඒක කියලා දැන් වන්න බිජු වටින් උපදින සත්වයෝ ඉන්නවා ඊළඟට මව් කුසේ උපදින සත්වයෝ ඉන්නවා. ඊළඟට මේකේ තියෙන දුගඳ මසෙහි උපදිද්ද දුගඳ සිරුරෙහි දුගඳ ද්‍රව්‍යයන්හි අපවිත්‍ර දේ ගලා බසිනා තැන උපදින සත්වයෝ ඉන්නවාද ඒකට කියනවා සංසේදජ කියලා. ඊළඟට මේකේ පෙන්න ඕපපාතික සත්වයෝ තමයි දෙවියෝ ඊළඟට දෙවියෝ ඕපපාතික. ඕපපාතික මව් කුසක ඉපදිලා නෙමෙයි. බිත්තර එකක් නෙමෙයි. ඊළඟට වතුරකින් වතුරකින් ආදී තැනකිනුත් නෙවෙයි. ඊළඟට නිරයේ ඉන්න සත්වයොත් උපදින්නේ ඒ වගේ. ඊළඟට ඒකච්චේ මනුස්සා සමහර මිනිස්සු එහෙම උපදිනවලු. මිනිස්සු. ඒකච්චේ විනිපාතිකා කියන්නේ සමහර ඔය අසුරනිකායේ ඉන්න ඔය අපි කියන්නේ ඔය කවුද? බෛරවය වගේ කියලා. ඒ අසුර නිකායින් ඈත් උපදිනවලු ඕපපාතිකව. ඉතින් බුදුහාමුදුරු මේම මේ උපදින ආකාර හතරක් අවබෝධ කරලා තියෙදි තමන්ගේම බුද්ධියෙන් මෙහෙම දැක්කා කියලා කියනවා. මේ ලෝක මේ උපත කියනවා. ඉතින් මෙහෙම දැකලා තියෙදි කවුරු හරි කියනවා නම් උන්වහන්සේට කිසි අවබෝධයක් නැහැ. කිසි නුවණක් නැහැ. උන්වහන්සේ මේ තරකානුකූල බණ කියන කෙනෙක් කියලා එයා ඒ අදහස හිතේ තියාගෙන හිටියොත් එයා අපායේ උපදිනවා කියලා පෙන්වනවා. ඔන්න ඊළඟට උන්වහන්සේ පෙන්නනවා සත්‍යය උපදින ගති පහක් තියෙනවා. මේක මම අර ගිය පාරත් අලගද්දුම සූත්‍රය කියද්දී ප්‍රකාශ කළා. මේක ඊට වඩා මම අද ඒක පැහැදිලිව කියා දෙන්නම්. මේකේ තියෙන බුදුහාඳුරු පෙන්නලා උපදින ගති පහ තමයි නිරය, තිරිසන් යෝනිය, പ്രേත ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ, දෙවියෝ කියන මේ හත පහ. ඉතින් උන්වහන්සේ පෙන්නනවා සාරිපුත්‍රේ මම නිරයක් දනිමි. නිරේත යන ආකාරයක් දනිමි. යම් ආකාරයක උපදින බවක් දනිමි. සාරිපුත්ති මම තිරිසන් යෝනියද දනිමි. තිරිසන් යෝනිය උපදින මාර්ගයේද දනිමි. යම් ආකාරයක යමෙක් යමෙක් පිළිපැද්දොත් ඔහු මරණින් මතු තිරිසන් යෝනිය උපදීද ඒද දනිමි. සාරිපුත්ති මම പ്രേත ලෝකයේද දනිමි. പ്രേත ලෝකයේ උපදින හැටිද දනිමි. යමක් යම්කිසි කෙනෙක් යම් ආකාරයට පිළිපදීද ඔහු මරණින් මතු ප්‍රේතයන් අතර උපදීද ඒද දනිමි. සාරිපුත්තය මම මනුෂ්‍ය ලෝකයක් දනිමි. මනුෂ්‍ය ලෝකයේ උපදින ආකාරයක් දනිමි. යම් ආකාර ප්‍රතිපදාවක් තිබුණොත් ඔහු මනුෂ්‍යයන් අතර උපදීද ඒද දනිමි. සාරිපුත්ත දෙවියන්ද දනිමි. දෙව්ලෝ යන මාර්ගයේද දනිමි. යම් ආකාරයකට පිළිපැද්දොත් ඔහු මරණින් මතු දිවි ලෝකයේ උපදීද ඒද දනිමි. ඊළඟට පෙන්නනවා සාරිපුත්ත මම නිවනද දනිමි නිවන්ට යන මාර්ගයේද දනිමි යම් කිසි කෙනෙක් යම් ආකාරයකට පිළිපැද්දොත් කෙලෙසුන් ක්ෂය කිරීමෙන් සිතේ විමුක්තියත් නුවණින් ලද විමුක්තියත් මිලෝදීම අවබෝධ කරගන්න පමණ වාසය කරයිද ඒද දනිමි එහෙම කියලා උන්වහන්සේ පෙන්නවා සාරිපුත්තේ මම මේ ලෝකයේ ඇතම් පුද්ගලයෙකුගේ සිත මාගේ සිතින් පිරිසිඳ දකිමි දැන් ඔන්න උන්වහන්සේට පේනවලු සමහර පුද්ගලයන්ගේ සිතේ ස්වභාවය. දැකලා කල්පනා කරන මෙයා මරණින් මත්තේ නිරේට යන කෙනෙක්. මෙයා මරණින් මත්තේ අපායේ උපදින කෙනෙක්. කියලා එහෙම දකින්නවා. ඊට පස්සේ පෙන්වන උන්වහන්සේ පසු කාලීනව උන්වහන්සේට පේනවා කියලා තියෙනවා මේ මිනිස්සයා නිරේ ගිහිලා උපදිලා දුක් විඳිනවා. ඉඩෝරෙන් දැවුණු. ඒ කියන්නේ දැන් ග්‍රීෂ්මෙන් දැවුණු පෙළෙනු ක්ලාන්ත වුණු දල පිපාසා ඇති කෙනෙක් කෙනවා නමුත් එයා එන්නේ මේ අඟුරු වල ගිනි අඟුරු වල තියෙන පාර දිගේ එන්නේ ඒ පාරටම තමයි මෙයා එන්නේ ඉතින් මේකේ තියෙන මෙහෙම එද්දී ඇස්සති පුරුෂයෙක් මියාව දකිනවා දකින්නකට කල්පනා කරනවා අනේ මේ මිනිස්සයා මේ යන්නේ අර ගිනි අඟුරු වලට වැටෙන පාරේනේ. මේ මනුස්සය ওই පාර ගියොත් නම් ඒකාන්තයෙන්ම ගිනි අඟුරු වලට වැටෙනවා කියලා. අන්න ඒ වගේ බුදුහාමුදුරුවන්ට පේනවා කියලා තියෙනවා මිනිස්සේ ක්‍රියා කරන පිළිවෙල. ඉතින් දක්නවලු අනේ මේ මනුස්සය මේ යන පාර ගියොත් ඒකාන්තයෙන්ම නිරේ උපදිනවා කියලා. ඉතින් උන්වහන්සේට පේනවා කියලා තියෙන පසු කාලෙක අර පිපාසිත මනුස්සය නිරේ ගිහිලා ඉපදිලා වගේ රළු දුක් වේදනා විඳින්මින් ඉන්නවා. ඊළඟට තව මිනිස්සෙකුගේ සිට දකිනවා. ඉතින් ඒකෙදි බුදුහාඳුර දකින්නවා කියලා තියෙන අනේ මෙයා මේ විදිහට හිටියොත් නම් තිරිසන් ලෝකේ තමයි උපදින්නේ. තිරිසනුන් අතර තමයි මෙයා උපදින්නේ කියලා. ඉතින් ඒකේ තියෙනවා උන්වහන්සේ උපමාවක් වෙන්නනවා ලොකු විශාල අසුචි වලක් තියෙනවා. මේ පිපාසයෙන් ඉන්න මේ ග්‍රීස් මිට අහුවෙලා හොඳටම පෑවිල්ලට අහුවෙලා බඩගින්නේ පිපාසයේ වතුර තිබහා තියෙන මිනිස්සෙක් පාර යනවා. එයා යන්නේ කෙලීම අර අර අතන්ට වැටෙන්නයි. ඉතින් මේක නුවණින් අස් දෙක හොඳට පේන මිනිස්සෙක් බලාගෙන ඉඳලා කල්පනා කරනවා අනේ මේ මිනිස්සයා මේ පාරේ ගියොත් නම් කෙලින් මේ වලේ තමයි වැටෙන්නේ කියලා. ඉතින් මේකේ තියෙනවා උන්වහන්සේ දකින්නවා කියලා පසු කාලේ ඒ මිනිස්සයා නිරේට තිරිසන් යෝනි ඉපදිලා දුක් විඳිනවා. ඊළඟට උන්වහන්සේ പ്രേත ලෝකයේ ගැන පෙන්නනවා යම්සේ විසම භූමියක හටගත් ඊතා ස්වල්පයක් පොළ ඇති ගහක් වේද දැන් අපි දන්නවනේ යාන්තම් පොළ තියෙන ගස් තියෙනවනේ අපි කියමු අපි යනවා පාරක දැන් අපිට පිපාසෙත් තියෙනවා වතුර තිබහක් තියෙනවා හේවණකුත් නැහැ ඉතින් හේවණක් හොයාගෙන යනකට හම්බ වෙන්නේ යාන්තමට පොළ තියෙන ගහක් හේවණක් සැලසෙනවද හේවණක්වත් නැහැ ඒ වගේ කියලා තියෙන මිනිස්සෙක් මැරිලා പ്രേත ලෝකයක උපන්නා ඉතින් ඊළඟට මිනිස්යාගේ ජීවිතය ගැන කියන්නේ කොහොමද? ඒ දකින්නවලු මේ මේ පුද්ගලයා මේ කටයුතු කරන පිළිවෙලින් මෙයා නැවත මිනිසෙක් වෙනවා. මිනිසෙක් වෙලා මෙයා සාමාන්‍යයෙන් සැපක් මිදගෙන ජීවත් වෙන කෙනෙක් කියලා දකින්නවලු. ඒක කොහොමද? සමභූමික සමභූමික කියලා කියන්නේ මේ ගල් බරළු නැති බොහොම සමභූමියක බොහොම කොළ පිරිච්ච හොඳ හිවණ තියෙන ගහක් යට ඉන්නවා. නා ගහක් තියෙනවා. ඉතින් මේ ග්‍රීස්මින් තැවුණු පිපාස තියෙන පුරුෂයෙක් ගහ ළඟට යන. යනවා මේ ගහ යට. ඉතින් කවුරු හරි කෙනෙක් දකිනවා මෙයා ගහ පැත්තට යනවා. දකියකට කල්පනා කරනවා හරි දැන් මෙයා දැන් පිපාසයෙන් පීඩිතව අවුවට පිච්චි පිච්චි මේ යන්නේ. දැන් මෙයාට මේ ගහෙන් හොඳ හේවණක් ලැබෙයි කියලා කල්පනා කරනවා. ඒ වගේ කියලා තියෙනවා මෙයා යම් කෙනෙක් හොඳ කර්ම කරාම මෙයා මිනිස්සු අතර උපදී කියලා උන්වහන්සේට පේනවලු. ඉතින් එයා දකින පසු කාලකේ රුක්සෙවෙනේ හුන්නා වූ රුක්සෙවෙනේ සතපී සිටින ඒ රුක්සෙවෙනෙන් සැප විඳින පුද්ගලයෙක් දකිනවා. ඒ වගේ තමයි මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා යම් කිසි සැපක් විඳින විඳිනවා දකිනවා කියලා. ඊළඟට පෙන්නනවා මේ ලෝකේ සමහර අය කුසල ධර්ම කරනවා. කුසල ධර්ම කරන අයගේ සිත බුදුහාමුදුර දකිනවා මෙයානම් මේ විදියට යම් කටයුතු කළොත් මෙයා දිව්‍ය ලෝකෙ උපදී කියලා. ඉතින් දිව්‍ය ලෝකෙ උපදී කියලා දකිනවා. ඒක කොහොමද දකින්නේ? මේක හරියට මේ හොඳට දොර දොර ජනෙල් තියෙන හොඳ ගෙයක් තියෙනවා. ඉතින් අර පිපාසිත පුද්ගලයෙක් මේ ගේ ඇතුළට ගිහිල්ලා සැපයක් සොම්නසක් විඳිනවා වගේ මෙයා යන මාර්ගයට ගියොත් ඒකාන්තයෙන්ම මෙයා සනසිලිදායක ජීවිතයක් ගෙවයි කියලා දකින්නවලු ඒ වගේම පස්ස කාලේ යා දිව්‍ය ලෝකෙ ඉපදෙන සැප විඳිනවත් දකින්නවා කියලා තියෙනවා. ඊළඟට තියෙනවා බුදුහාමුදුරුව සමහර පුද්ගලයෝ ගැන දකින්නවලු මෙන්න මෙහෙම. මේ පුද්ගලයා මේ තැනැත්තා නම් මේ ජීවිතේදීම අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේ තැනැත්තා මේ මේ ආකාරයට කටයුතු කළොත් මෙයාට සංසාරයෙන් මිදෙන්න පුළුවන් කියලා උන්වහන්සේ දකින්නවලු. ඉතින් උන්වහන්සේට පස්සේ කාලේ පේනවලු ඒ ඒ ආකාරයට කටයුතු කළා ඒ විදිහට බණ භාවනා කළා අරහත්ත්වයටපත් වෙලා සංසාරයෙන් මිදිලා ඉන්නවා ඒ කොහොමද ඒකේ තියෙනවා සාරිපුත්ත මේ ඊටාම ප්‍රසන්න වූ දිය ඇති මිහිරි දිය ඇති සීතල ජලය ඇති සුදු වැලි තලා ඇති මනාව පීටි තොට ඇති සිත් කළු පොකුණක් යම්සේ වේද එය නුදුරෙහි ඝන වනාන්තරයකුත් වේද එකල්ලි ග්‍රීස්මෙන් තැවුණු ග්‍රීස්මෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජල තෘෂ්ණා ඇති හටගත් පිපාසා ඇති පුරුෂයෙක් ඒ මගයයි දැන් පිපාසයෙන් පීඩිත වෙච්ච මිනිසෙක් යන යනකට ඉස්සරහා හොඳ පොකුණු මිහිරිවක් මිහිරි සිසිල් පැන් තියෙන හොඳ විශාල හෙවණ තියෙන වනාන්තර තියෙන තැනකට යන්නේ. ඉතින් මෙයා දකින්නවලු පස්ස කාලේ මේ මිනිස්සයා පොකුණට බැහැලා හොඳට පොකුණේ නාලා පිපාසි සංසිඳුවාගෙන පෑන් බීලා පිපාසි සංසිඳුවාගෙන හොඳට අතපය දිග හැරලා අර ගස් යට සනීපිට හාන්සි වෙලා ඉන්නවා පේනවලු. මෙන්න මේ වගේ කියලා තියෙන යම්කිසි කෙනෙක් කෙලසුන්ගෙන් සිත දුරු කිරීම පිණිස වෙහෙස ගන්න කෙනා මෙයා කෙලසුන්ගෙන් සිත දුරු කරලා මෙයා විමුක්තිය අවබෝධ කරයි සාක්ෂාත් කරයි මෙයා කෙලසුන්ගෙන් මිදෙයි ඒකාන්ත සැප ඇති අරහත්ත්වයටපත් වේ කියලා දකින්නලු අන්න එයා අනාගතයේ ඒ වගේම අරහත්ත්වයටපත් වෙලා ඉන්න බුදුහාමුදුරු දකිනවා. ඉතින් සාරිපුත්ත හාමුදුරන්ට කියනවා සාරිපුත්තේ මෙන්න මෙහෙම මේ මිනිස්යන්ගේ ස්වභාවය මේ ආකාරයට මම දකිද්දී කවුරු හරි කියනවනම් මට කිසි බුද්ධියක් නැහැ. තර්කානුකූලව කල්පනා කරලා බණ කිය කියන කෙනෙක් කියලා එයා අදහස තියාගෙන හිටියොත් නම් නිරේ යනවා කියලා. ඊළඟට තමයි මේ උන්වහන්සේ වීරිය කරපු හැටි විමුක්තිය සොයා ගන්න. මේකේ තියෙනවා සාරිපුත්ති මම අංග හතරකින් යුක්ත බඹසර. හැසුරින්නේ මේ. ඔන්න උන්වහන්සේ Brahmachari වෙලා ඉන්නේ කොහොමද බලමු. ඉන්දියාවේ ඒ කාලේ තිබිලා තියෙනවා මේ තපස් චර්යාවන්. තපස් කියලා කියන්නේ මේ තාපස ක්‍රම. ඉතින් ඒවා අතුරින් කරන්න පුළුවන් ඉහළම විදිහට තපස් රැක කියලා තියෙනවා. ඊළඟට දුෂ්කර ජීවිතයක් ඉහළම ක්‍රමයට දුෂ්කර ජීවිතයක් ගෙවුවා කියනවා. පාපයට පිළිකු කරලා ජීවත් වෙන එකේ ඉහළම ක්‍රමයට ඒක කළා කියලා තියෙනවා. තනියම සිටීම මේ ලෝකේ විවේකයක් කියලා සැලකනවානේ. ඉහළම විවේකයකින් එහෙම තනියම හිටියා කියලා පෙන්වනවා. බලමු කොහොමද කියලා. මේකේ තියෙනවා සාරිපුත්‍රේ මාගේ තපස්චර්යාව මේ ආකාර වී කොහොමද? එකල්හි මම නිර්වත් වූ වෙමි. අන්න උන්වහන්සේ ඇඳුම් නැතුව කාලයක් ඉඳලා තියෙනවා. ආ කොහොමද බලමු? ආ දෑතින් ආහාරගෙන අනුභව කරන්නේ කියන්නේ. දා දැන් දැන් උන්වහන්සේට වස්ත්‍රත් නැහැ. උන්වහන්සේ අද්දිකින් තමයි අදටත් එහෙමයි. අදට දැන් ඔය දැන් ඔය ජේන් මුනිවරු එහෙම ඉන්දියාවේ මෙන්න මෙහෙම ඇඟිලි ටික මෙහෙම පටලව ගන්නවා ඇති. මෙන්න මෙහෙම අල්ල ගන්න. මෙහෙම තමයි පින්ඳ පාපයන්නේ. ගිහලා මෙහෙම කළා ගෙවල් ඉස්සරහා ඉන්න. ඒගොල්ලෝ වස්ත්‍ර නැහැ ඇඟේ. මෙහෙම ගෙවල් ඉස්සරහ ඉන්නවා. ඉතින් මේ විදිහට මිනිස්සු අතට දානවා ඒගොල්ලන්. අත් මෙහෙම මෙන්න මෙහෙම ඒගොල්ලෝ කෑම කනවා. අත් දෙක මෙහෙම එකතු කරලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඒ ක්‍රම අනුගමනය කරලා මේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සර වෙලා බෝධිසත්ව කාලේ. මේකේ තියෙන ඊළඟට කොහොමද? ඒකෙදිත් තියෙන යම්කිසි අනුගමනය කර යුතු පිළිලක් කොහොමද? බලමු. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉන්න කියලා කිව්වොත් දාන ගන්න හැදුවා. පිළිගන්නේ ඊළඟට ඉස්සෙල්ලාම ආරාධනාවක් කළොත් ඒකත් පිළිගන්නේ නැහැලු. ඊළඟට භාජනයක දානය ආදී කියනවා. ඒ පේන්න තියෙන භාජනයකින් දුන්නොත් ඒ පිළිගන්නේත් නැහැලු. ඊළඟට එලිපත්තක් අතර ඉඳලා දානි දුන්නොත් ඒත් පිළිගන්නේ නැහැලු. දණ්ඩක් අතේ තියාගෙන ඉඳලා දානි දුන්නොත් ඒත් පිළිගන්නේ නැහැලු. අනුභව කරන දෙදෙනෙක් දැක්කොත් ඒත් පිළිගන්නේ නැහැලු. ගර්භණී කාන්තාවක සිඳුන්නොත් ඒත් පිළිගන්නේ නැහැ. කිරිපෝණ තැනැත්තියක් දුන්නොත් ඒත් පිළිගන්නේ සම්මාදම් කළ දෙයක් දුන්නොත් ඒත් පිළිගන්නේ බල්ලෙක් හිටී දෙන යමක් දුන්නොත් ඒත් පිළිගන්නේ මැස් වැසිරෙන යමක් දුන්නොත් ඒත් පිළිගන්නේ අම්ම දිය මස් පිළිගන්නෙත් නෑ ගොඩ මස් පිළිගන්නෙත් නෑ මත්පැන් පානයකුත් නෑ ඔන්න එතකොට බලන්න මේකේ කොච්චර චාරිත්‍ර විදි තිබිලා තියෙනවද විමුක්තියක් සොයාගන්න ගිහිල්ලා මේ ආහාරයෙන් විමුක්ති ලැබෙන කොටසක් හිටියන්නේ ඒ වගේ දැන් මේ තපස්චර්යාවෙන් විමුක්තිය ලැබෙනවා කියලා අනුගමනය කරපු අය. මොකදුනි බලමු. ඉතින් මේකේ තියෙන මම පිඬු පිනිස එකම ගියක් පමණක්. එක ගේයකට යනවා පිඬු සිඟා. පිඬ පාත යනවා. ගිහලා ඒ ගෙදරින් ලැබෙන දේන් හැපෙනවා. දෙවෙනි දවසේ ගෙවල් දෙකකට යනවා. තුන්වෙනි දවසේ ගෙවල් තුනකට යනවා. හතරවෙනි දවසේ ගෙවල් හත නෑ ඔයම ගිහලා ගෙවල් හතක් දක්වා යනවා කියලා කියනවා. සමහර දවස්වලට එක බත් වේලකින් යැපෙනවලු. සමහර දවස්වල දවස් දෙකකට එක වේලයි. සමහර දවස්වල දවස් 3කට එක වේලයි. සමහර දවස්වලට දවස් 15කට එක වේලයි. උන්වහන්සේ ආහාර අනුභව කරලා තියෙන හැටි. ඊළඟට උන්වහන්සේ එහෙම කළ විමුක්තියක් සොයාගෙන ගිය ගමන. ඊළඟට උන්වහන්සේ එක කාලයක අමුකොළ අනුභව කරලා තියෙනවා. ගස්වල අමුකොළ. ඊළඟට ගස්වල මේ ගස් පතුරු අනුභව කරලා තියෙනවා. ඊළඟට ඊළඟට ඔය හතු බිම් හතු අනුභව කරලා තියෙනවා. ඊළඟට මේ කපාහල සම්කසට බුදුන් නියුව මැලියන් අනුභව කරන්නේ ගස්වල මැලියන් අනුභව කරලා ජීවත් වෙලා තියෙනවා. විමුක්තිය සඳහා. ඊළඟට සහල් කුඩු අනුභව කරලා තියෙනවා. අනුභව අනුභව කරලා තියෙනවා. දම් කුඩු දම් කුඩු අනුභව කරලා තියෙනවා. ඊළඟට තනකොළ අනුභව කරලා තියෙනවා. වහුපැටියන් ඊළඟට සමහර දවස්වලට උන්වහන්සේ ආහාර තරම් තියෙන්නේ පොඩි වහුපැටියන්ගේ ගොම ගොම තමයි උන්වහන්සේ සමහර දවස්වලට වළඳලා තියෙන්නේ. සමහර දවස්වලට වන මුල්, ගස්වල මුල් ඊළඟට ගස්වල අල වර්ග තමයි කාලා තියෙන්නේ. ඊළඟට ස්වම්පතිත ඵල. ඒ කියන්නේ උන්වහන්සේ වාඩි වෙලා ඉන්නකොට ගහකින් අසල ගෙඩියකට තේක අනුභව කරලා නැත්නම් ඒත් නෑ. මෙහෙම දුක් විඳලා. ඊළඟට උන්වහන්සේ ඒ තපස්චර්යාව කොච්චරද කියන්නේ? ඒ කාලේ ඊට පස්සේ උන්වහන්සේ අර දැන් කාලෙන් දිරුවත් වෙටිය පස්සේ ඒක අතහැරියා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? හන වැහැරි හන පොතු වලින් කරපු වස්ත්‍ර ඇඳලා තියෙනවා. ඊළඟට ගස්වල පතුරු වලින් කරපු වස්ත්‍ර අනුගමනය කරලා තියෙනවා. ඊළඟට අර දිව්‍යයන්ගේ සම ඇඳලා තියෙනවා. ඊළඟට වෙන එක් ආකාරයේ තියෙනනේ මේ නොඑක් ආකාරයේ තරක ආපසෝරු අඳින වස්ත්‍ර වර්ගය ඔක්කොම ඇදලා තියෙනවා. අන්තිමට උන්වහන්සේ අස්ලොමින් කළ වස්ත්‍රය ඇඳලා තියෙනවා. බකමූණු පියාපතින් කළ වස්ත්‍ර ඇඳලා තියෙනවා. ඒ කාලේ උන්වහන්සේ කෙස් රවුල් උදුරලා තියෙනවා. කෙස් රවුල් සම්පූර්ණ උදුර උදුර දාලා තියෙන මුළු ඇඟේම. ආසන ප්‍රතික්ෂේප කරලා තියෙනවා. උඩුකුරුව ඉඳගෙන තියෙනවා. ඊළඟට උක්කුටිව ඉඳලා තියෙනවා. කටු ඇතිරියක සක්මන් කරලා තියෙනවා. කටු කටු ගහපු ඇතිරියක හාන්සි වෙලා ඉඳලා තියෙනවා. හව උදේ දවල් හවස තුන් වතාවක් සීත කාලෙට වතුරට බහැලා ඉන්නවලු. මේ කෙලිස් නසන්න. ඔව් මේ දුක් උනාස කරපු දුෂ්කර ක්‍රියාව තමයි මේ කියන්නේ. තාම තියෙනවා. මෙච්චර දරුණුවට නෑ. නෑ. මේ බඳු නන්නදාරුම් සිරුර තැවීමේ පෙලීමේ යදුනේ වි මිසාරිපුත්‍රේ මාගේ තපස මේ ආකාරයට විය. ඔන්න එහෙම තපස් දකපු කෙනෙක්. ඊළඟට බලමු. උන්වහන්සේගේ රූක්ෂ ප්‍රතිපදාව කටුක ප්‍රතිපදාව කොහොමද බලමු? නොයි කවුරුදු ගණන් මුළුල්ලේ හටගත් දූවිලි යැඟී ඇත්තේ. රැස් වෙන්නේ ඇඟ පුරා පැලී ඇත්තේ වේ. මෙන් දැලි බැඳිලා පතුරු පතුරු යැඟී බැඳිලා සාරිපුත්තේත් මට මෙබඳු අදහසක් ඇති නොවිය. කොහොමද? මම මේ දැලි, මම මේ දූවිලි අතින් හෝ පිරිමදින් නම් මඟ දූවිලි වලින් පතුරු පතුරු ගහිච්ච ජීවිතයක් ගෙවලා. ඊළඟට කියනවා සාරිපුත්‍රයේ දැන් මොන්න ඒක තමයි උන්වහන්සේගේ රූක්ෂ ප්‍රතිපදාව. ඊළඟට උන්වහන්සේ පිළිකුල සාරිපුත්‍රයේ මාගේ පවට ඇති පිළිකුල මේ ආකාරයේ කොහොමද? මම ඊට කුඩා පණුවෙක්ද නොමර මේ හිතා මනා සිහියතුව සක්මන් කළෙමි. මනා සිහියතුව ආපස්සට ඒ මේ ඒ පැත්තට මේ පැත්තට ගියෙමි. ඊළඟට ඊටාම කුඩා දීබිඳුවේ පවා ප්‍රාණීන් විනාශ නොවේවා කියලා කුඩා දීබිඳුවට පවා මෛත්‍රී වැඩි වෙමි. මේ මාගේ පවට පිළිකුල් බව එසේවි. ඒ වාකට උන්වහන්සේ කළා තපස් කරන කාලේ. ඊළඟට සාරිපුත්තිය මම තනියම ගත කරන විවේකී මේ ආකාරය වේ. මම එක්තරා වනයකට පැමිණ වනයේ වාසය කරමි. ඒ කාලේ ගොපල්ලු ගොපල්ලු කියන්නේ දන්නවද? හරක් බලන අය. ඊළඟට තන ගෙනින අය, දර ගෙනින අය. දකී දෙකල මම වනයෙන් වනයේට, වන ලැබෙන් වන ලැබෙට. උස්බිමෙන් මිටිබිමට, මිටිබිම උස්බිමට දුවමි. ඔව්හු මා නොදකිත්තා, මම දෝන් නොදකිත්මා යන අදහසින්. කොහොමද ඒක තියෙන මාරියට අර මුවෙක් මිනිස්සු දකින මුයේ දුවන්නේ යම්සේද ඒ වගේ බෝසතාණන් වහන්සේ මිනිස්සෙක් පේන එකට හැංගෙනවා. ඒව මහා කලා කලා මැද්ද කාලයක් ඒ ආකාරයට කි කවුරුවත්ම නොදැක තනියම ඉඳලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ ඒ කාලේ කරලා තියෙනවා. ඔන්න සාරිපුත්ති මම ඒකල්ලි දැන් ජීවත් වෙන්නත් එපා කැලේ එහෙම ඉන්නකොට පිටත්ව ගියේ ගෙරින් ඇති පහව ගියේ ගොපල්ලන් ඇති ඒ ගෞද්වේද. හ්ම්. එතකොට මේ හරක් ඔක්කොම අරන් ගියාට පස්සේ මිනිස්සු අරන් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ වසුපැටවුන්ගේ දෙනුන් වෙත කිරිබීමට පැමිණෙන වසුපැටවුන්ගේ අම්මේ ගොම වේද මම ඒ ගොම අනුභව කරමි. ගොම කාලා. ගොම නැති වෙලාට සාරිපුත්‍රයේ මම මාගේම මල මුත්‍ර කීන නොවේදී ඒ තාක් මාගේම මල මුත්‍ර අනුභව කළෙමි. ඔන්න උන්වහන්සේ විමුක්තියක් සොයන්න ගිහිල්ලා කරලා තියෙන දේවල්. සාරිපුත්‍රය මෙසේ මාගේ මහා විකට භෝජනේ ඒවේ. දැන් එහෙම ගිහිල්ලා මහන්සි කියලා තමයි උන්වහන්සේ මේක අවබෝධ කරලා තියෙන්නේ. සාරිපුත්‍රය එකල්ලි මම එක්තරා බිහිසුණු වනලහබකට වැද වාසය කරමි. ඒ භයානක වනයෙහි බොහෝ භයානක දේ සිදුවේ. කෙලෙස් නැති කෙනෙක්ගේ වනයට ගියොත් එයා බොහෝසෙයින් බියටපත් වෙයි. එහෙත් මම මහා අඳුරු හිම වැටෙන රාත්‍රියේ ඇද්ද ඒ රාත්‍රියේ මුළුල්ලේ එලිමාලේ වාසය කරමි. දහවල්ද වනලාභේ වාසය කරමි. ග්‍රීස්මයේද වනලාභේ වාසය කරමි. මෙසේ වාසය කරන මට මං කලින් නොඇසු විරු අසිරිමත් ගාතාවක් මට වැටහුණි. ඒ ගාතාව තමයි සුද්ධිය සෙවීමෙහි යෙදුණු මුනි වූ මම. ග්‍රීස්මේ නැසිතේ අතිශයින්ම බොහෝසේ පීඩා විඳිමින් හිමෙන් පීඩා විඳිමින් බිහිසුණු වනයේ එකලා වූයේ නිර්වත් වූයේද නගින්න වෙත නොෙමි. ඔන්න උන්වහන්සේ බිවිසුණු වනයේ ඉන්නවලු සීත කාලයට නිර්වත් ඉන්නවලු ගිනි ගොඩක්වත් ළඟට යන්නේ නැතු. හරවලි මහ වනාන්තරවල විමුක්තිය සොයාගෙන ගිල්ල. එකල්ලි මම අමුසෝනට ගොස් මිනි ඇට ඔළුවට තබාගෙන සයනය කළෙමි. එකල මා වෙතට ගොපළු දරුවෝ පැමිණෙති. ඔවුන් මගේ ඇඟට කෙල ගසත්. ඔවුන් මගේ ඇඟට මුත්‍රාද කරත්. ඔවුන් මගේ ඇඟට පස්වලින්ද ගසත්. සමහර විට කන් සිදුරු වලට ඉරටුද ගසත් සාරිපුත්‍රේ මම වුන් කෙරෙහි පවිතු සිතක් ඉපදූ බව නොදනිමි සාරිපුත්‍රේ මාගේ උපේක්ෂාව නිබඳු ආකාර විය සාරිපුත්‍රේ ආහාරෙන් සුද්ධිය ඇති විටි මෙසේ කියන්නා වූ මෙසේ ලබ්ධිය ඇත්තා ඒ කියන්නේ මේ මම කල්පනා කරන බ්‍රාහ්මණයින්වලු ඉතින් ඒ අය මොකද කරන්නේ අපි පළතුරු වලින් යැපෙනවා කියලා පළතුරු කනවලු ඊළඟට පළතුරු රසයත් බොනවලු ඒ වගේ කරනවලු ඉතින් සාරේ මේ කවුද මේ බෝසතාණන් වහන්සේ එම නෙමෙයි කියලා කියනවා මම එක මේක ඩෙබර ඵලයක් ආහාර වශයෙන් ගත්තම ඩෙබර කියලා කියන්නේ මොනවද මේ මසන් කියන්නේ අහලා තියෙනවා පොඩි වෙරළු ගෙඩි වගේ ඉන්දියාවේ තියෙනවා දැන් ඒකට බේර් කියලා කියන්නේ බේර් ගෙඩි පොඩි වෙරළු ගෙඩියක් වගේ ඇති. ඉතින් මේක කියනවා සාරිපුත් ඔබ හිතන් දෙපා ඒ කාලේ අපි වෙරළු කියලා ගමු. ඒ කාලේ වෙරළු මහා විශාල පොල් ගෙඩි වගේ වෙරළු තිබ්බයි කියලා ඒ දැනුත් මේ වෙරළු ගෙඩියේ ප්‍රමාණය එහෙමමයි. මම එහෙම එකක් කාලා පමණ ජීවත් වුණා කියනවා. එතකොට සම්පූර්ණයෙන්ම මේ ශරීරෙ කෙට්ටු වෙලා ගියා. කෙට්ටු වෙලා ගිහිලා නිකන් අර ගහට ඉතිච්ච වැලක් වගේ වුණා ශරීරෙ. ඊළඟට පොඳු වැටි පෙළ සම්පූර්ණයෙන්ම මතු වෙලා ආවා. ඊළඟට දිරාගේ ශාලාවක තියෙන පරාල වගේ වුණා කියලා තියෙනවා. තමන්ගේ ශරීරේ. ඊළාට දෙක කොහොම පෑදිලා හිටියා කියලා තියෙනවා. ගැඹුරු ළිඳක තියෙන ගැඹුරු ළිඳක විදග්ඥා රෑ තරු පායලා තියෙන එකට ගැඹුරු ළිඳකට තරු එළිය වටනා වගේ ගැඹුරට ඇස් දෙක තමන්ගේ ඇස් යටට සම්පූර්ණයෙන්ම ගිරිලා ගියා කියලා තියෙනවා. ඊළඟට ඔළුව වේලිලා ගියා කියලා තියෙනවා මේ ලබු ගෙඩියක් අවුවට වේලුණා වගේ. ඊළඟට මේ බඩ අත ගන්නකට පිට අහු වෙනවා කියලා තියෙනවා. පිට කටුව පිරිමදිනකට බඩ සෙවිය අහු වෙනවා කියලා තියෙනවා. ඒ බඳු ආකාර අල්ප ආහාර ගත්තලු. ඉතින් මල මුත්‍ර පහ කරන්න ගියාම මල මුත්‍ර පහ කරගන්න බැරුව එහෙම වැටෙනවලු. ඉතින් එකල්ලි මම සිරුර අස්වසන්නේමි. මාගේ සිරුර අතින් පිරිමද වේදනාව මගහරවමි. මොන්න එහෙම කළා කියනවා. ඒ බඳු එතකොට මොකද වෙලා තියෙන්නේ? අතින් පිරිමදින කල්ලි මාගේ සිරුරේ දි รา ගිය මුල් ඇති ලෝම ගිලිහි වැටේ. සාරිපුත්තය ආහාරෙන් සුද්ධිය වෙති මෙසේ වාද ඇති ලබ්ධ ඇති බමුණු ඇත. ඉතින් මේ වගේ මුං ඇට වලින්, තල වලින්, සහල් වලින් යැපෙමු කියන එකට එක මේක හාල් ඇටයක් පමණක් අරගෙන ඉන්න දවසකට. එක සහල් ඇටයක් ආහාර කොට ගත්තා වූ මාගේ ශරීරය අතිශයින්ම කුසභාවට ගියේ වේ. ඉතින් උන්වහන්සේ එහෙමම වැටෙනවලු කලාන්ත වෙලා. ඉතින් මේක කියන සාරිපුත්‍රය මම ඒබඳු ඉරියව්වකින්ද ඒබඳු ප්‍රතිපදාවකින්ද ඒබඳු දුෂ්කර චර්යාවකින්ද ඒබඳු ආකාර පැවිද්දකින්ද කල්ගත කොටත් මිනිස් ධර්මයන්ට වැඩි වූ විශේෂ වූ ඥානය උපදවාගත නොහැකි වේ. ඒ කවරෙහිඳ යම් ඒ ඇයි මේකේ තියෙනවා යම් මේ ආර්ය ප්‍රඥාවක් මම විසින් ලබන ලදද මේ ආර්ය ප්‍රඥාව ලබන්න නම් අවබෝධ කරගන්න ඕනේ මොන මාර්ගයේද මධ්‍යම ප්‍රතිපදාව යන්න ඕනේ. ඒක මධ්‍යම ප්‍රතිපදාව නොවන නිසා ආර්ය මාර්ගයක් ලබන්න බැරි වුණා කියනවා. ඊළඟට තියෙනවා දැන් මොන්න ඒක කියනවා උන්වහන්සේ දැන් මෙපමණ වෙලාවක් කිව්ව තපස් ක්‍රමවලින්. ඒ මොන්ට ශරීරයට දුක් දීලා එහෙම නැත්නම් ආහාර වලින් පිරිසිදුව ලබනවා කියන ලෝක යම් කතාවක් වතුනාද ඒ සියලුම දේ ගැන පරිපූර්ණ අත්දැකීමක් ලෝකෙ තිබුණා. දැන් කිසි තාපසයෙකුට කියන්න බෑ ආහාරයෙන් පිරිසිදු ලැබෙනවා. තමුන්නාසි දන්නේ නෑ ඒකයි තමුන්නාසි කඳ ගමනේ කරලා නෑ. කියලා ලෝකෙ කාටවත් කියන්න බෑ. ඇයි ඒ උන්නාසි කඳ ගමනේ කරලා? දැන් ලෝකෙ කිව්වොත් රූස්ක දරුණු කියන්නේ ශාරීරික දුක් දීමෙන් විමුක්තියක් ලැබෙනවා. දැන් ඔබ වහන්සේ ඒක නෑ කියනවා. ඔබ වහන්සේ නෑ කියන්නේ ඒක නොකළ නිසා. කියලා කාටවත් කියන්න බෑ ඒක උන්වහන්සේ කරලා උන්වහන්සේ පැහැදිලිවම දැනගත්තා. ඒකෙන් විමුක්තියක් සිදු වෙන්නේ නෑ කියලා. ඊළඟට උන්වහන්සේ දැක්කා දැන් දැන් ආ දැන් ආහාර අඩු කළා අඩු කළා අඩු කළා දවසකට ආල්ලකයක් අරගෙන. එහෙම විමුක්තියක් ලැබෙනවා නම් උන්වහන්සේ ලැබෙන්න ඕන. ඒ නිසා මේ ලෝකේ කවුරු හරි කිව්වොත් ආහාරයෙන් පිරිසිදු වෙනවා කියලා ඒක වෙන්නේ නැහැ. ලෝකේ කවුරු හරි කිව්වොත් දුෂ්කර ප්‍රතිපදාවකින් විමුක්තිය ලැබෙනවා කියලා ඒක වෙන්නේ නැහැ. මොකද එහෙම වෙනවනම් උන්වහන්සේට තමයි ඒක වෙන්න ඕන නේද? ඊළඟට කවුරු හරි කියනවනේ මෙන්න මෙහෙම. දැන් මෙහෙම කියනත් මම අහලා තියෙනවා මේ. දැන් සංසා මේක දෙවෙනි එකට ඉන්නේ. මේක කියනවා සංසාරේ සමහර කියන මේ භවයෙන් භවයට භවයෙන් භවයට ගිහිල්ලා ඉවරලා සංසාරයෙන් මිදෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන සාරිපුත්‍රය සංසාරෙන් සුද්ධිය වෙති මෙසේ කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒත් මේසා දීර්ඝ කාලේ මම නොසරිසරු ඒ කියන්නේ සරිසරු නැති භවයක් නම් සුලබ නොවේ. සුද්ධාවාස හැර සුද්ධාවාස කියන්නේ අනාගාමී උපදින තැන්නේ. සාරිපුත්‍රේ මම යම් මේකින් සුද්ධාවාස ලෝකෙ ඉපදුනේ නම් යලි මෙලොවට නොෙන්නේ. එහෙනම් ආයේ මම මේ උපදින්නේ. ඒ කියන්නේ අනාගාමී වුණත් ආයේ මේ එන්නේ නෑනේ. අනාගාමී ලෝකවල හැර අනිත් සෑම ලෝකයකම සැරිසරුවා කියන සංසාරේ. ඉතින් එහෙමනම් සංසාරේ සැරිසරීමෙන් විමුක්තිය ලැබෙනවා නම් එහෙනම් මට ලැබෙන්න ඕනේ කියලා උනාස්මි කියන්නේ. ඊළඟට කියනවා උත්පත්තියෙන් සුද්ධිය වෙති කියනවා නම්. දැන් සමහරු කියන දැන් ඔන්න දැන් අපි මිනිස්සු වෙලානේ. දැන් මේ ජීවිතේ මේ වගේ වර්ධනීය වේගෙන යනවා. දැන් මිනිස්සු වෙලා ඉන්නවා ඊට පස්සේ මේක ආය බුද්ධිය වැඩිගෙන වැඩිගෙන ගිහිල්ලා නිවන් දකින්න මේ ලෝකේ හැමෝම එක්ක විමුක්තියකටපත් වෙනවා කියන අදහස් දරන අය අදටත් ඉන්නවා මේ මේ රටේ. නමුත් ඒ අදහස වැරදි. මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉපදීමක් නිසා මිනිස්සෙක් පිරිසිදු වෙන්නේ නැහැ. මේකේ පෙන්නනවා සාරිපුත්‍රයේ මේ දීර්ඝ කාලයේ මා උපන්නේ නැති යම් උපතක් ඇද්ද? ඒ බඳු උපතක් නැත්ද? උන්වහන්සේ ඉපදිලා නැති සුද්ධාවාසී පමණයි. අනාගාමී ඉපදින ලෝකෙ පමණයි ඉපදිලා නැත්තේ අනිත් සෑම ලෝකයකම ඉපදිලා තියෙනවා. ඒ ඉපදීම නිසා විමුක්තියක්පත් වෙනවා නම් එහෙනම් විමුක්තියටපත් වෙන්න ඕන. ඊළඟට කියනවා සාරිපුත්‍රය බොහෝ කාලයක් සංසාරයේ සිටීමෙන් විමුක්තියටපත් වෙනවා කියලා කවුරු හරි කියනවනම් මේ දීර්ඝ කාලේ මම බොහෝ කාලයක් විසු කිසිම තනක් නොදකිමි. බොහෝ කාලයක් නොවිසු තනක් නොදකිමි. සුද්ධාවාස හැර. සුද්ධාවාසය උපන්නාන නැවතෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට තියෙනවා සාරිපුත්ත යාගයේ යාගයෙන් යාග කිරීමෙන් යග්ඥ යග්ඥා කිරීමෙන් සුද්ධියක් ඇති වෙනවා කියලා මේ ලෝකේ කියන අය ඉන්නවලු. ඉතින් මේක කියන සාරිපුත්ත මේ දීර්ඝ කාලේ මා විසින් නොකල විරු යාගයක් නැත සෑම යාගයක්ම කරන ලදී. කියලා උන්වහන්සේ කියන රජ වෙලා ඉඳෙද්දි බ්‍රාහ්මණ වෙලා ඉඳෙද්දි උන්වහන්සේ යාග කළා කියනවා පුළුවන් තරම්. ඉතින් මේ යාගය යාගයකින් විමුක්තියක් ලැබෙනවා නම් ඉතින් උන්වහන්සේ විමුක්තිය ලැබිය යුතුයි කියලා කියන එක කළා තියෙන දේවල් වලට. ඊළඟට ගිනි පූජා වලින් විමුක්තියක් ලැබෙන නම් මේ දීර්ඝ කාලයේ උන්වහන්සේ පූජා නොකළ ගින්නක් නැහැ කියලා තියෙනවා. හැම ගින්නකටම පුද පූජා පවත්වලා තියෙනවා සංසාරේ. ඒ නිසා මේ ඒ නිසා ගිනි පූජාව කියන විමුක්තියක් ලැබෙන්නේ නැහැ කියලා උන්වහන්සේ පෙන්වනවා. ඊළඟට පෙන්වනවා සාරිපුත්තේ උන්වහන්සේගේ හැකියාව ගැන කියනවා. සමහරු කියනලු මෙන්න මේම යම් තාක්කල් මේ පින්වත් පුරුෂකේ මේ තරණ වූ නිසා මනා කලු කිස්සෙති නිසා ප්‍රථම වයසෙන් යුතු නිසා සොඳුරු යෞවන භවයෙන් යුතු නිසා මේ ප්‍රඥාවයි වික්ත භාවයයි තියෙන්නේ. ඒත් යම් කලක මේ පින්වත් මේ දිරි ගියොත් වයසටපත් වුනොත් මහලු වුවොත් මොකද උනේ මාළු වූයේ වේද 80 වයස් ඇත්තේ වේද 90 වයස් ඇත්තේ වේද 100 වයස් ඇත්තේ වේද ඒකල්ලි මෙයාගේ ප්‍රඥාව පිරිත් නම් කෙනෙක් කිව්වොත් මේ තරුණ කාලේ තමයි ඥාන ශක්තිය කියන්නේ කතාවක් තියෙනවනේ එහෙමනේ තරුණ කාලේ තමයි ඥාන ශක්තිය තියෙන්නේ. වයසට ගියාට පස්සේ මේ නුවණ නැතුව යනවා කියලා කතාවක් කියනවා. බුදුහාමුදුරුව දාරම එහෙම කිව්වට මේ කාරණේ එහෙම නෙමෙයි. බුදුහාමුදුරුව කියන්නේ බුදුහාමුදුරුව කියන සාරිපුත්ත මම දැන් වයසට ගිය කෙනෙක්. හොඳටම වැඩිමහලු කෙනෙක්. මට දැන් බොහොම වයසයි. මට දැන් අවුරුදු 80ක්. දැන් එතකොට මේක උන්වහන්සේ මේ සූත්‍රය අවුරුදු 80ක් ගිය තැන ප්‍රකාශ කරපු දේශනයක්. ඉතින් උන්වහන්සේ පෙන්නනවා මාගේ මේ ශාසනයේ අවුරුදු 100ක් ආයුෂ ඇති. ඊටාම් සිහිනුවන හොඳට දරුවදේ මතක හිටින ශ්‍රාවකයෝ හතර දිනක් ශ්‍රාවකයෝ හතර දිනක් ඉන්නවා. සාරිපුත් උගත් ශිල්පෑති කෘතහස්ත වූ දැක්කූ ශිල්පෑති දැඩි දුන්නක්ගෙන දුනුවායක් සෑහළු වීයකින් නිදුකින්ම තල්සේ සරස යම්සේ ඉක්මවන්නේද මෙසේ අධික මාත්‍ර ස්මෘති ඇත්තා වූ ඒ කියන්නේ දැන් යම් ඒක හරියට මේ උන්වහන්සේ සිහිය ගැන කියද්දි කියන යම් හරියට ඊතලයකින් විදිනවා මේ තල් තල් කොලයක් සිඳගෙන යන්නේ මේ වගේ ටියුණු නුවණක් තියෙන ශ්‍රාවකයෝ හතර දිනක් හතර පැත්තක ඉඳලා සතිපට්ඨාන භාවනාවල් ගැන නොඑක් නොඑක් ප්‍රශ්න අහනවා නම් ඒ සියලුම ප්‍රශ්න මේ බුදුරජාණන් වහන්සේට විසඳන්න පුළුවන් කියලා කියනවා. ඒ කොහොමද මේ වදානේ වරඳන වේලාව අතහැරලා මල මූත්‍ර කරන වේලාව අතහැරලා ශරීරට පීඩා වෙන නිදා ගන්න විවේක ගන්න වේලාව අතහැරලා අනිත් සෑම වේලාවෙදිම බුදුරජාණන් වහන්සේ එක දිගට අවුරුදු 100ක් වුණා. අහන ප්‍රශ්න වලට උත්තර දීගෙන යන්න පුළුවන් කියලා කියනවා. ඒ තථාගතයන්ගේ ධර්ම දේශනාව අවසන් නොවේ. තථාගතයන්ගේ වචන විස්තර කිරීමේ ධර්ම විස්තර කිරීමේ හැකියාවද අවසන් නොවේ. තථාගතයන්ගේ ප්‍රශ්න විසඳීමද අවසන් නොවේ. ඒත් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේ ශ්‍රාවකයන් අවුරුදු ඒ ශ්‍රාවකයන් හතර දෙනාට අවුරුදු 100 අවුරුදු 100 ඒ ශ්‍රාවකයන් කලුරිය කරයිලු. එතකොට මිනිස්සු තථාගතයන්ව ඇඳක තබාගෙන ඇඳක හාන්සි කරවලා යන්තම් යන්තම් ආහාර දීලා ඒ තථාගතයන්ගේ ප්‍රශ්න අහන්න ගත්තොත් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ කිසි වෙනසක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ කොච්චර ශරීරයේ දුර්වල වුණත් නුවණ දුර්වල වෙන්නේ නැහැ. ඉතින් මේක කියනවා මේ ලෝකේ යම්කිසි කෙනෙක් කියනවා නම් මේ ලෝකේ සිහි මුලාවටපත් වෙන්නේ නැති සත්‍යයක් ඉන්නවා කියලා. ලෝකේ බොහෝ දෙනාට අනුකම්පා පිණිස හිතසුව පිණිස පහළ වෙච්ච මිනිසියෙක් ඉන්නවා කියලා යමෙක් සඳහා කියනවා නම් ඒ සිහි මුලාවටපත් වෙන්නේ නැති ලෝකේ හැමදිනාටම සිත සාර්ථි පිණිස පහළ වෙච්ච සත්වයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේමයි කියලා කියනවා. ඉතින් මෙහෙම කිව්වාම බුදුහාමුදුරුවෝ මේක දේශනා ඒ සමයේ නාගසමාල කියන හාමුදුරුව බුදුරජාණන් වහන්සේට පවන් සලමින් ළඟ වාඩි වෙලා ඉඳලා මේක බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරන්ට කියද්දී. ඉතින් ඒ හාමුදුරු බුදුහාමුදුරන්ට කියන භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි. හරිම අద్භූතයි මේ ධර්මදේශනාව අහලා මගේ ඇඟේ ලොම් කෙලින් වුණා කියනවා. ඉතින් කියනවා භාග්‍යතුන් වහන්සේ මේ මේ ධර්මදේශනාව මොකක්ද මේ? මේ පුදුම දේශනාවක් මේ කලේ කියනවා. කියනවා නාගසමාල එසේනම් මේ ලෝමහංශන පරියාය කියලා ඒ කියන්නේ මේ ඇඟේ ලොමු දහ ගන්නන දහමක් කියලා මතක තියාගන්න කියනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව මෙතනින් අවසానයි. දැන් මේකේ අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය කොච්චර ආශ්චර්යමත්ද. උන්වහන්සේ මොනතරම් වීරියවන්ත කෙනෙක්ද? මොනතරම් බුද්ධිමත් කෙනෙක්ද? දැන් බලන්න දැන් උන්වහන්සේ කළා තියෙන පරිේශන මේ ලෝකෙ වෙන කවුරු කළාද? ඕක වෙන කෙනෙක් කළා නම් එහෙම කරගන්න ඉවර කරගන්න පුළුවන් නේද? මෙරිලා හාල් ලැටයක් කාලා අපි ඉන්න දැස්සුනොත් එහෙම දවස් තුනක් ඉදීනේ. හතරෙන් දවස් ඉදී සීලා ඉඳී පස්සේ දවස් නෙරලා යන්නේ. ඒක එතකොට තේරෙන උන්වහන්සේ මරණයට පත් වුණේ නැත්තේ අර කුසල බලය නිසා මානසික බලය නිසා දැන් හැම කෙනාටම එහෙනම් මේ හැකියාව තියෙන්න බෑ නේද ඊළඟට අපිට පැහැදිලිවම පේනවා අපි අපි මුලාවටපත් වෙනවා නේ දැන් අපි යම්කිසි දෙයක් අනුගමනය කළොත් සමහරට අපි ඒක දිගටම කරගෙන යනවා මිසක් ඒක නුවණින් සලකලා අතහරින්නේ නැහැ. උන්වහන්සේ අවුරුදු 6ක් වගේ සුළු කාලයක් තුල උන්වහන්සේට පුළුවන් වුණා ලොකු පරිශ්‍රණයක් පටන් අරගෙන සම්පූර්ණම මේ පරිශ්‍රණය ඒ සෑම එකක්ම අනුගමනය කළ මේ ලෝකේ යම් තාක් දිනව තපස්සරය ඒ සෑම එකක්ම කළා මේ ශරීරයට යම්තා දුක් දෙනවද ඒ සෑම දුකක්ම දුන්නා නේද ඊළඟට යම්තා ක්‍රම තිබුණාද ඉන්දියාවේ ඒ සෑම ක්‍රමයක්ම කළා කළේ සෑම දෙයක්ම අතහැරියා අතහැරලා Taman වාසීගීම ක්‍රමයක් සොයාගත්තා අවුරුදු 60ක වුණ සුළු කාලයක් දැන් අපිට පේනවා මේ ලෝකේ අදටත් ඉන්නවා දැන් මම අදටත් දන්නවා මේ සමහර සාධූරින්න තනි කකුලින් හිටගෙන මුළු ජීවිත කාලෙම ඉන්නවා අත් දෙක උස්සගෙන මුළු ජීවිත කාලෙම ඉන්නවා මේ වටේ ගිනිගොඩවල් ගහගෙන මෙද්දී මහගිනි යව්වේ තපස් ශරීරي තවනවා. මුළු ජීවිත කාලෙම ඉන්නවා. නොකානුපී නැයින. ඉතින් මේ සෑම දෙයක්ම විමුක්තිය කුදිසා කරලා සුළු කාලයකදී යා මැරිලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය කියන්නේ ඒක. ඒ ඔක්කොමත් කළා ඒ සියල්ලෙම මිදිලා උන්වහන්සේ ධර්මයේ අවබෝධ කළා. උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයේ සාක්ෂාත් කළා. ඒ නිසා තමයි උන්වහන්සේට පුළුවන් වුණේ ඒ බඳු විසරද භාවයට පත් වෙන්න.